සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි තථාගතයන් වහන්සේගේ පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ ඒ අනුව අපි සාකච්ඡා කරමින් පැමිණියේ අප්‍රමාණ්‍ය චෛසික ධර්මයන් පිළිබඳවයි. ඒ අප්‍රමාණ චෛසික ධර්මයන් ඒවාට අප්‍රමාණ්‍ය කියන නාමය යෙදෙන්නේ අපමණ වූ සත්වයන් විසෙහි පැතිරිය යුතු ධර්මතාවයක් වන නිසා ඒවා අපි අප්‍රමාණ්‍ය කියන නාමයෙන් හැඳින්වුවා. ඒ අනුව අපි සාකච්ඡා කළේ මේ කරුණාව පිළිබඳව ඒ Tamanගේ సంతානය තුළ මේ කරුණාව දැක්විය යුතු පුද්ගලයන් සහ සත්වීන් ගැන සිහිපත් කරනකොට අපි එදා සිහිපත් කළේ මේ ඒ කරුණාව කියන එක මුලින් නැති වෙලා පසුව ඒක ද්වේෂයකට පරිවර්තනය වෙන්න පුළුවන් කියන එකයි. අර සතෙක් උපකාර කරගෙන එක සතෙක් බේරා ගැනීමේ අභිලාෂයෙන් තවත් සතෙකුට පහරක් ගැසීම එතන කරුණාව නෙවෙයි ඒ කාර්ය සිදු කරන්නේ ද්වේෂයෙන් කියන එකයි අපි සිහිපත් කළේ. එතකොට ඒ කරුණාව අපි දක්වන්නට ඕන කරන්නේ තවත් කෙනෙකුට අයහපතක් සිදු කිරීමේ අභිලාෂයෙන් නෙවෙයි හැම කෙනා කෙරෙහිම යහපතක් කිරීමේ අභිලාෂයෙන් තමයි කරුණාවක් දැක්විය යුත්තේ. දැන් තථාගතයන් වහන්සේගේ කරුණාව ගැන කියනකොට උන්වහන්සේගේ ස්වභාවය තමයි බෝධනේයං ජනං දිස්වා සතසහත් සම්පියෝජනේ කියන මේ යම් කිසි කෙනෙක්ට පිහිට විය යුතු කෙනෙක් ඉන්නේ යදුන් සියදහස් ගාණක් දුර නම් තථාගතයන් වහන්සේ දැක්කනම් ඒ කෙනාට පිහිට වෙන්නට ඕන කියලා අන කණේන උපගන්වාන තං බෝධේති මහමුනි අනේ ඒ කෙනාට ඒ ක්ෂණෙහි මෙතෙන්ට එළෙමිලා ඔහුට පිහිට වෙනවා කියලා කියනවා අන්න තථාගතයන් වහන්සේගේ කරුණාව එතකොට එතන වෙන්නේ හැමෝටම යහපතක් වෙන එක ඒතර අපිත් ඉගෙන ගන්නට ඕන දෙයක් තමයි අපි කරුණාව දක්වනකොට ඒ එක පක්ෂයකට යහපතක් වෙන්නත් අනිත් පක්ෂයට අයහපතක් වෙන්නත් පුළුවන් කමක් නැහැ. ඒ දෙපිරිසටම යහපතක් වෙන්නට ඕන කරනවා. එහෙම නොමති වුණොත් එක්කෝ එතන අකුසලයක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට දැන් අපි හිතනවා නම් දැන් යම්කිසි කෙනෙක් දුකටපත් වෙලා ඉන්නකොට ඒ කෙනාට පිහිට වෙන්නට ඕන කියලා තවත් කෙනෙක් ඝාතනය කිරීම කරුණාව නෙවෙයි. කියන්නේ දැන් සමහර විට මේ සමාජය තුල තියෙන මතයක් තියෙනවා. දැන් සමහර විට අපි දකින බොහෝම දුක් විඳින සත්තු නේ සත්තු දැකලා තියෙන මේ අසනීප වෙලා නොඑක ආකාරයේ වාහන වලට යට වෙලා මේ දුක් විඳින සත්තු දැක්කහම සමහර අය ඉදිරිපත් කරන මතයක් තමයි මේ සතා මේ විදිහට මාස ගාණක් දුක් විඳින්නට අරිනවට වැඩිය මේ සතා මරලා දාන එක හොඳයි කියලා නේ. එක්ක මොකක් හරි අර ඉන්ජෙක්ෂන් එකක් වෙදලා හරි මොකක් හරි කරලා මේ සතා මරණ එක හොඳයි කියලා හිතන අය ඉන්නවා සමාජය තුළ. නමුත් ඒක අපි හිතුවට ඒ සත්වයා දුකක් විඳින්නේ කියලා ඒ සත්වයා දුකක් තමයි විඳින්නේ. ඒ අසනීපය හේතු කරගෙන. නමුත් මරණ දුක කියන ඊට වඩා වැඩි. අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ තුල අපි කොච්චර දුක් විඳ විඳ හිටියත් කවුරුවක්වත් මැරෙන්න කැමති නැහැ. මොකද සත්වයාට තියෙන ලොකුම දුක තමයි මරණ දුක කියන එක. එතන මරණයට බය වෙන්නේ අපි විතරක් නෙමෙයි. දැන් නිරේ තියෙන දුක මේ කිසි තැනක නැහනේ. එතන නිරේ තියෙන දුක මේ කිසි තැනක නැහැ. එතන මේ තිරිසන් සතෙක්වත්, പ്രേත ලෝකේ പ്രേතෙක්වත්, මේ මනුස්ස ලෝකේ ඉන්න කිසිවෙක්වත් නිරේ තියෙන තරම් දුකක් විඳින්නේ නැහැ. කියනවා. ඉතින් නිරේ මේ තරම් දුක් තියෙද්දි දැන් අපි හිතන්නේ යම් තැනක දුකක් තියෙනවා නම් එතනින් එතර වෙන එක හොඳයි කියලානේ. ඒතර නිරේ මේ තරම් දුකක් තියෙද්දී කියන නිරේ සත්වයොත් මැරෙන්න බයයි කියලා කියනවා. ඒතර බලන්න. ඒතර මේ නිරේ දුක් විඳින මේ සත්වයන්ට මරණ දුක ඇති වෙනවා. දැන් ඒ සත්වය මැරෙන්න යනවා නම් විශාල දුකක් හටගන්නවා මේ ඉන්න තැනින් මම මැරෙනවනේ කියලා. එතකොට ඒ ඇත්තන්ට අර නිරේ විඳින දුකට වඩා මහත් දුකක් බවට පත් වෙන මේ මරණ දුක කියන එක. ඒතර අපි තේරුම් ගන්නට ඕන දැන් මනුස්ස ලෝකයේ තුල අපි දැකලා තියෙන සමහර අත්පා දෙකම නැතුව ජීවත් වෙන අය ඉන්නවා. අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැතුව ජීවත් වෙන අය ඉන්නවා. ඒතර දැන් ඒ කෙනෙක්ට කිව්වොත් එහෙම මේ ඉන්න ජීවිතෙන් පළක් තියනවද? මැරෙන්නේ කොයිට වඩා හොඳ නැද්ද කියලා? ඒතර අන්න එහෙම කිව්වොත් ඒ කෙනා කැමතිවද මැරෙන්නේ? නෑ ඒ කෙනා එහෙම හරි ජීවත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි හිතන්න ඕන දෙයක් තමයි මේ කරුණාව කියලා කියන්නේ යම් කෙනෙක්ට ජීවිතයෙන් තොර කරන එකවත් අයහපතක් කරන එක නෙවෙයි හැම පක්ෂයටම යහපතක් සැලසෙන ආකාරයේ දෙයක් සිදු කිරීම. ඒතර ඒකට හැම කෙනෙකුගේම අවධානය යොමු වෙන්නට ඒ අනුතරට පත්වන කෙනත් අනිත් සත්වයෝ පිළිබඳවත් මේ කරුණාව යොමු කරගෙන හැමෝටම පිහිට වෙන්නට ඕන. ඒතර ඒක තමයි කරුණාව කියලා කියන්නේ. ඉතින් එහෙම නොවුනොත් එහෙම අර වංචනික ධර්ම වශයෙන් ද්වේෂය ප්‍රවිෂ්ඨ වෙලා අපි අර එක පක්ෂයකට යහපතක් කරනවා කියන අභිලාෂෙන් තවත් පිරිසකට ලොකු හානියක් කරන්න පුළුවන්. ඒ හානියක් කරන්නේ ද්වේෂ සහගත සිතකින්මයි. ඉතින් ඒ නිසා අපි අවස්ථාවන් මේ අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් තියෙන වටිනකම ඒකයි. මේ ධර්මතාවයන් අතර තියෙන බොහොම සියුම් ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සත්වයෝ මුලා බව හේතු කරගෙන අකුසල් කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ අභිධර්මයේ තුල මේ චිත්තචෛසික ධර්මයන්ගේ මේ සියුම් ස්වභාවය ඉගෙන ගන්නකොට තමයි අපිට තේරෙන්නේ සමහර විට අපි මේ කුසල වේශයකින් බොහෝ අකුසල් රැස් කරන්නේ. ගොඩක් වෙලාවට අපි එහෙමයි කරන්නේ මේ. සමහරට අන්න ඒ දේවල් කිරීම නිසා අපි බොහෝ අකුසල් රැස් කර ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද කියලා වෙන්කොට හඳුනා ගන්නට ලැබෙන්නේ මේ අභිධර්මයේ පිළිබඳව අවබෝධඥානය තිබුණොත් පමණයි. ඉතින් මේ කරුණාව කියන එකේ විදිහට හැම සත්වයක් විසෙහිම පැතිරිය යුතු දෙයක් පිහිටවිය කෙනාට පිහිටවිය යුතු දෙයක් එහෙම නැතුව හඬා වැළපීමක් නෙවෙයි. දැන් යම් කිසි කෙනෙක් දුකටපත් වෙලා ඉන්නකොට ඒ දුකටපත් වෙලා ඉන්න කෙනා සමග එකතු වෙලා දුක බෙදා ගැනීම කරුණාව නෙවෙයි. එතන කනගාටුව තියෙන දැන් කෙනෙක්ගේ හිතන්න සමන් වාසය කරන අසල් වාසී කෙනෙක්ගේ හරි සහෝදරයෙක්ගේ හරි කවුරු හරි කෙනෙක් මිය පරලොව ගියාම ඒ මිය පරලොව ගියපු කෙනා කනගාටුවටපත් වෙනවා. ඒතර කනගාටුව ශෝකය කියන්නේ ද්වේෂයමනේ. නේ ද්වේෂයමනේ කොටසක්නේ. එතකොට දැන් අපිත් හිතනවා නම් එයත් එක්ක එකතු වෙලා ශෝක වෙන්න එතන තියෙන්නේ අනුකම්පාවක් නෙවෙයි. එතන තියෙන්නේ කරුණාව නෙවෙයි. එතන තියෙන්නේ දේශය. අපි කරන්න ඕන දුකටපත් වෙච්ච කෙනත් එක්ක එකට එකතු වෙලා දුක් වෙන එක නෙවෙයි. එයාට කියලා දෙන්න ඕන මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ මරණ දුක කියන්නේ මේකයි. මේ ඉපදුණු සත්වයාට උරුම වෙන ස්වභාවය මේකයි කියලා ඔහුට කරුණු අවබෝධ කරවනවා. එහෙම නැතුව අර ඒ පැත්තටම අපිත් එල්බෙන්න ගියොත් එතන තියෙන්නේ කනගාටුව, ද්වේෂය, ශෝකය කියන ඔක්කොම අපිත් ඒ ගොඩටම වැටෙනවා. ඉතින් ඒ නිසා අපි නුවණින් තේරුම් ගන්නට ඕන මේ කනගාටුව කියන එක, ශෝකය කියන එක මේ කරුණාව නොවන බව. කරුණාවේ හඬා වැළපීම් නැහැ. ශෝක වීම නැහැ. දුක් දුම්නස් විඳීම් නැහැ. ඒ තුල. ඒ තුල තියෙන පිහිටවීමක්මයි තියෙන්නේ. ඒක අපේ තේරුම් ගන්නට ඕන. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා අපි ඒක ගොඩක් සාකච්ඡා කරපු නිසා. ඊළඟට මුදිතාව ඒතර මුදිතාව කියලා කියන්නේ අර සැපයට පත්වන සත්වීන් දිහා බලලා අපි ඒ ගැන අනුමෝදන් වෙන ගමන් ඒකට සතුටු වෙනවා. එතකොට මුදිතාව දියුණු කරන්න පුළුවන් වෙන්නේ ඊර්ෂ්‍යාව නැති කෙනාටයි. දැන් අපි ඊර්ෂ්‍යාව ගැන අපි ඉගෙන ගත්ත අකුසල් චෛත්‍යය ගැන ඉගෙන ගන්නකොට. ඒතකොට අපි ඊර්ෂ්‍යාව කියලා කිව්වේ පර සම්පත් දැකලා ඒවාට ඇලුම් කරන ස්වභාවය. ඒවාට ඇලුම් කරන ස්වභාවයේ දේවල් මටත් තිබුණු දෙන් කියලා ඇති කරගන්නා ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඒතර මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් දිහා දැකලා සතුටු වෙනවා. ඒක මේ ලෝකයේ වාසය කරන හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර විට දැන් සමන්ගේ සහෝදරයෙක් එහෙම තියෙනවා. තමන්ගේ සහෝදරයෙක් හෝ තවත් සමහර විට තමන්ගේ දරුවන් එහෙමත් තියෙනවා. දැන් අපි හිතුවට දැන් සමහර දෙමාපියන්ට තමන්ගේ දරුවන් කෙරෙහි තීර්ෂ්‍යාව ඇති වෙනවා. එහෙම ඇති වෙනවනේ. එහෙම ඇති නොවෙනවා කියලා කියන්නේ. බෑ දැන් දැන් ගොඩක් වෙලාවට මේ ඊර්ෂ්‍යාව ඇති වෙන එක ගොඩක්ම පැහැදිලි තැනක් තමයි දැන් තමන්ගේ දරුවන් විවාහ වෙන අවස්ථාවක් තුල දැන් තමන්ගේ දරුවන් විවාහ වෙලා හිතන්නේ පිරිමි දරුවෙක් කියලා පිරිමි දරුවෙක් විවාහ වුණාට පස්සේ ඒ බිරිඳ සමගනේ ඉන්නේ ගොඩක් වෙලාවට. ඒතකොට බිරිඳට තමයි බොහොම ඇල්මක් දක්වන්නේ. මෑණියන්ට වඩා. එතකොට අන්න මෑණියන්ට ඒ පිළිබඳව දරුවා කෙරේ ඊර්ෂ්‍යාවක් හට ගන්නවානේ. බොහෝ විට එහෙම වෙනවා. ඒතකොට ඒ විතරක් නෙවෙයි. සමහරට මේ තමන්ගේ සහෝදරයෙක් හෝ අසල්වාසියෙක් හෝ බොහෝම ඉහළට දියුණුවටපත් වෙනවා නම් හොඳ ලස්සන ගෙවල් දොරවල් හදනවා නම් හොඳ යාන වාහන භාවිත කරනවා නම් හොඳට ඉගෙන ගන්නවා නම් අන්න එතකොටත් ඒ අනුන්ගේ සම්පත් දිහා බලලා ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒතර මුදිතාවක් නෙවෙයි ඇති වෙන්නේ. ඒතර මුදිතාව ඇති කරගන්න එක ඊ타මත්ම පහසු දෙයක්. දැන් මුදිතාවේ නාමයෙන් ඇති වෙනවා සෝමනස් සහගත ලෝභ සහගත සිතකුත් ඇති වෙනවා. ඒකට කියනවා පහාසය කියලා කියනවා. ඒ කියන්නේ මේ තෘෂ්ණා සහගතව සතුට වීමක් තියෙනවා. දැන් Tamanගේ අසල්වාසයකට හරි සහෝදරයෙක්ට හරි බොහෝ සම්පත් ලැබෙනකොට ඒ සම්පත් දිහා බල ලෝභ සහගතව සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වෙනවා. සෝමනස් සහගතව. ලෝභ සහගතව. අන්න එතන තියෙන පහසය නමින් හඳුන්වන අකුසලයක් එතන තියෙන. එතන තියෙන මුදිතාව නෙවෙයි. මුදිතාව තුල තියෙන ලක්ෂණය තමයි ඒ කෙනෙක් ගැන දකිනකොට අහන්නට ලැබෙනකොට අහන්නට ලැබීමත් එක්කම හිත තුල විශාල ඇති වෙනවා ප්‍රීතියක්. අනේ ඒ ඇත්තන්ට ඒ දේ ලැබුණක හොඳයි කියලා සිතක් ඇති වෙනවා. ඒ ඇත්ත තව තවත් දියුණුවටපත් වෙන්නට ඕන. දැන් තවත් දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දරුවා කෙරෙහි මුදිතාව ඇති වෙන අඩුවෙනේ මේ සමාජය තුළ තියෙන දේවල්. දැන් අසල් තමන්ගේ දරුවට වඩා අනිත් ගෙදර දරුවා හොඳට ඉගෙන ගන්නවා නම් ඒ තුළ ඊර්ෂ්‍යාවක් හට ගන්නවා. ඒතර ඒක දුරු කරගන්නවා කියලා කියන්නේ ඒ දරුවන් දිහා බලලා මේ දරුවෝ බොහොම හොඳට ඉගෙන ගන්නවා නම් අන්න ඒ ඇත්තන් දිහා බලලා මේ ඇත්තන් තව තවත් හොඳට ඉගෙන ගන්නට ඕන කියලා අන්න තමන්ගේ දරුවන් හා සමානව හිතලා ඇති කර ගන්නවා ඒ පිළිබඳව සතුටක්. අන්න ඒකට කියනවා මුදිතා කියලා කියනවා. ඉතින් ඒ විදිහට මේ හැම දියුණුවට පත්වන සත්වයේ ගැන හිතලම අපිට පුළුවන් මුදිතාවක් ඇති කරගන්න. ඒතර මුදිතාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂ ධර්මයක්. ඒතර ඊර්ෂ්‍යාව තියෙනවනේ එතන මුදිතාවක් නෑ. ඒතර මුදිතාව තියෙනවා නම් එතන ඊර්ෂ්‍යාවට එන්න අවකාශයක් නැති වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම හිතන්නට ඕන දැන් ඒ වගේ අය දකින්නකොට හැම වෙලෙම හිත දිහා බලන්නට ඕන. මේ ඇති වුණේ ඊර්ෂ්‍යාවක්ද මුදිතාවක්ද ඇති වුණේ කියලා. නේ දැන් කියන්න බෑ සමහරට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා සමහරట్లాට ඒකෙන් හිත හදා ගන්නත් පුළුවන්. මුලින්ම එහෙමත් වෙනවා ඒ වංචනිකයින හිත දැන් සමහරට ඒක අර අපි එදත් ඉගෙන ගත්තා. දැන් ඒ වගේ හොඳට දියුණු වෙන අය දැක්කහම සමහරලාවට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වුණු ගමන්ම අනිත් පැත්තට හිතනවා මේ දේවල් අනිත්‍යයිනේ. කවදා තිබ්බත් නැති වෙලා යනවනේ කියලාන්න <laughs> අනිත් පැත්තට හිත හදා ගන්නවා. එතන තියෙන්නේ අන ඊර්ෂ්‍යා සහගතව යටපත් වීමක්. ඉතින් එහෙම නොවි හැම වෙලෙම හිත දිහා බලාගෙන අන්න යම්කිසි කෙනෙක් දියුණුවටපත් වෙනවා නම් අන්න හැම වෙලාවකම ඒ ඇත්තන් දිහා බලලා අපි සතුටු වෙන්නට ඕන ආශිර්වාද කරන්නට ඕන මේ ඇත්තෝ පූර්ව භවයන් තුල අප්‍රමාණ වූ කුසල ධර්මයන් රැස් කරලා තියෙන නිසාමයි මේ විදිහේ දියුණුවටපත් වෙන්නේ. ඒතර කෙනෙක්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ එයත් පූර්ව භවයන් තුල කුසල් කරපු කෙනෙක්. කෙනෙක් ජීවිතයේ දිනෙන් දිනම දියුණුවටපත් වෙනවා කියලා කියන්නේ ඒ ඇත්තෝ කුසල් කරපු ඇත්තෝ. ඒතර කුසලයක් නැත්තම් ඒ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. දැන් අපි යම්කිසි අඩුපාඩුවක් සහිතව සසරේ ජීවත් වුණා නම් ඒකට අනිවාර්යයෙන් විපාකේ මේ ජීවිතේ ලැබෙනවා. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට මතකයි මේ ගාතාව පාඩම් කරගන්න බැරි වුණේ මේ පූර්ව භවයක් තුල ඒ ඉගෙන ගන්න අදක්ෂ කෙනෙක්ට Taman දක්ෂ වෙලා ඉඳලා කරපු අපහාසයක් නිසා. ඒතර අපිත් ඒ විදිහට සසරේ තුල අනුන්ට ඊර්ෂ්‍යා කළා නම් ඉගෙන ගන්න අයට බාධා පැමිණුවා නම් අපිට ඒ තැනට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර අපි දියුණුවටපත් වෙන අය දිහා බලලා හිතන්නට ඕන. මේ ඇත්තන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ ඇත්තෝ දිනෙන් දින දියුණුවටපත් වන්නේ වෙන කිසිවක් නෙවෙයි. ඒ ඇත්තෝ පූර්ව භවයන් තුළ මහා කුසල් කරපු අය. ඉතින් ඒ ඇත්තෝ දිනෙන් දිනම සුවපත් වේවා කියලා ඒකත් අපේ අනුමෝදන් වෙනවා. ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. මේ පිළිබඳව ඇති. ඊළඟට ප්‍රඥාව අවසාන චෛතසිකය තමයි ප්‍රඥා චෛතසිකය. ඒතර ප්‍රඥාව කියලා කියන්නේ පකාරේහි යාපනං ඥානතං. ඒතර එතන එතන විශේෂයෙන්ම ප්‍රඥාව කියන එකට සමගාමීව පාවිච්චි කරන තවත් පද තුනක් තියෙනවා අපි තේරුම් ගන්නට ඕන. දැන් සංඥා, විඥාන, ප්‍රඥා කියන මේ තුන සමව යන ටිකක්. දැන් සංඥා කියනකොට අපි ඒක කියන සංජානාති. ඒතර විඥාන කියනකොට විජානාති, පඤ්ඤා කියනකොට පජානාති කියලා වචන තුනක් සම්මුඛ වෙනවා. එතන මෙතන මුලින්ම අපි ඉගෙන ගන්නට ඕන දැන් සංඥා කියනකොට සංඥාව තුලත් දැනීමක් තියෙනවා. දැන් සංජානාති කියලා කියන්නේ දැනගන්නවා කියන එකනේ. ඒතකොට සංජානාති කියන තැන ඒ ඇති කරගන්න සංජානනය හරි එකක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම. ඒක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. සංජානනය. ඒක මෙහෙමයි. දැන් සංඥාව කියලා කියන්නේ ඇත්තටම සත්‍ය දෙයක් නෙවෙයිනේ. දැන් සංඥාව කියන උපමා කලේ තථාගතයන් වහන්සේ අර මරීච කූපමා සංඥානේ. ඒතර මරීච කූපමා සංඥා කියලා කියවේ සංඥාව කියන එක හරියට මිරිඟුවක් වගේ කියලා කියනවා. දැන් මිරිඟුව කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයිනේ. ළඟට ගියාම නෑ. තවත් ඈතින් පේනවා. ඒතර මේ සංඥාව තුලත් ඒ වගේ මේ මුලා බවක් ඇති කරවීමක් තමයි තියෙන්නේ. ඒතර අපි සංජානනය කරගන්න එක හරි විදිහට සංජානනය කරගන්නත් පුළුවන් වැරදි විදිහට සංජානනය කරගන්නත් පුළුවන් දැන් මිනිස්සෙක් දැකලා මිනිස්සෙක් කියලා හඳුනගන්න එක නියමාකාරයෙන් සංජානනය කර ගැනීම දැන් පඹයෙක් දැකලා මිනිස්සෙක් කියලා සංඥාවක් ඇති කරගල එතන තියෙන්නේ විපරීත සංඥාවක් නේ දැන් දැන් අපි වෙල්යායවල් වල කුඹුරු ආරක්ෂා කරන්න එහෙම පඹය හිටවනවා එතකොට ඕක දැකලා සත්තු සත්තුන්ට පහළ වෙන්නේ මොකද්ද? සත්තුන්ට පහළ වෙන්නේ මනුස්ස සංඥාව පහළ වෙනන්නේ විපරීත සංඥාවක්. ඒකයි මේ සංඥා කියන එක පාවිච්චි වෙන්නේ හැම වෙලෙම හඳුනා ගැනීම කියන අර්ථයෙන්. හැබැයි ඒක ඒකාන්ත සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සත්‍ය වශයෙන් හඳුනා ගැනීමක් වෙන්නත් පුළුවන්. අසත්‍යයක් වශයෙන් හඳුනා ගැනීමත් පුළුවන්. ඒක තමයි අර මඳුපිණ්ඩික සූත්‍රයේදී පෙන්වා දෙන්නේ. අර ඉන්ද්‍රිය ඥානය ලබා ගන්නකොට මේ ඉඳුරන් ආශ්‍රය කරගෙන ඒ තුල අර අපි සංජානනය කරගත්ත දේ තමයි විඳින්නේ. විඳපු දේ තමයි විතක්ක කරන්නේ. ඒ තුල ප්‍රපංච ගොඩනගාගෙන මුලා බවටපත් වෙන්නේ. ඒ අර වැරදි සංඥා උපනිශ්‍රය කරගෙන. ඉතින් මෙතන සංජානාතිය කියන එක දැනගන්නවා කියන අර්ථයෙන් හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි යෙදෙන එක ස්ථිර නැහැ. හරි හඳුනා ගැනීමක් වෙන්නත් පුළුවන්, වැරදි හඳුනා ගැනීමක් වෙන්නත් පුළුවන්. ඊළඟට විඥානං. දැන් විඥානය කියන්නේ දැනීමක්නේ. දැන් විඥාණයෙන් කරන්නේ දැන ගැනීමක්. ඒතර එතන විඤ්ඤා ඒක තමයි කියන්නේ විජානාති කියලා කියන්නේ. ඒ විජානාති කියනකොට ඒ විඥාණයෙන් දැනගන්නකොට දැන් අපි කියන දැන් අපි රූපයක් බලනකොට, ශබ්දයක් අහනකොට ඒ රූපයක් දැනගන්නේ චක්කු විඥාණයෙන්. පැහැදිලිනේ? ඒ රූපය දැනගන්නේ චක්කු විඥාණයෙන්. ශබ්දයක් අහන්නේ සෝත විඥාණය. ඒතර මේ විජානනය කරගන්න එක ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න එක එතන සත්‍ය අසත්‍ය භාවයක් ගැන කතා කරන්න පුළුවන්කමක් නෑ. දැන් අපි රූපයක් දකිනකොට එතන පහළ වෙන්නේ දස්සන කෘත්‍ය කරමින් චක්කු විඥානයේ මේ ගසක් ගලක් හැටියට හරි දැනගත්තා නම් එතන තියෙන දැනීම මාත්‍රයක් පමණයි. නමුත් පජානාතේ කියන්නේ ප්‍රඥාවත් එක්ක යෙදෙනකොට ඒ පජානාතේ කියන දේ තුල ප්‍රඥාවෙන් කරන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම දැනගන්නවා. ඇත්ත ඇති සැටියෙන්ම දැනගන්නවා. අන්න එකයි ප්‍රඥාවේ තියෙන වෙනස. ඒකට මේ වචන තුන අපිට නිතරම හමු වෙනවා. මේ සංඥා, විඥාන, ප්‍රඥා කියන මේ සංජානාති, විජානාති, පජානාති කියන වචන තුන සම්මුඛ වෙනවා. ඒතර තේරුම් ගන්නට ඕන මේ වචන තුනෙන් හැම වෙලෙම කියන්නේ එකම අර්ථය නෙවෙයි අර්ථ තුනක් මෙතන කියන්නේ. එතන මෙතන ප්‍රඥාවට අදාළ වෙන්නේ පජානාති කියන එක. එතන පජානාති කියන එකෙන් අර මුලා බවක් නැතිව අපි හිතමු යම් කෙනෙක් මේ මිනිස්සු දිහා බලලා දැනගන්නව ස්කන්ධ වශයෙන්. අන්න එතන ප්‍රඥාවෙන් දැනගෙන ඒක ප්‍රඥාව. ඒතර ප්‍රඥාව කියන එක එකිනෙකාට වෙනස් වෙනවා. ඒ ප්‍රඥාව කියන එක මොහු කුරා යන වෙන වෙන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පොත්පත් කියවලා අහලා මේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. දැන් ඒක මෙහෙම හිතන්න. දැන් මේ අය අභිධර්මයේ ඉගෙන ගන්න ඉස්සෙල්ලා සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම ගැන දැනගෙන හිටියේ නැහැ. දැනගෙන ඉන්නත් ඇති. මේ දැනගෙන හිටියෙත් නෑ කියමුකෝ. එතකොට මේ පස්ස වේදනා සංඥා වගේ දේවල් ඇහෙනකොට ඉස්සර නම් මුකුත්ම දන්නේ නැහැ මේ පස්සේ කියන්නේ මොකද්ද වේදනාව ගැන සංඥා සං ඊළඟට මේ ජීවිතින්ද්‍රිය මානසිකාර ඔය දේවල් ගැන එතනම් හැඟීමක් නෑ. නමුත් දැන් දැන් මේවා ඇහෙනකොටම දන්නවා මේ ජීවිතින්ද්‍රිය කියලා ඇහෙනකොට දන්නවා මේකයි ජීවිතින්ද්‍රිය කියලා මතකයි නේ ටික මතකේ තියෙන්නත් ඕන එතකොට එහෙම නොවුනොත් පළක් වෙන්නේ නැහනේ ඒක අර මුල් මුල් කාරණා අමතකුනොත් එහෙම අභිධර්ම ඉගෙන ගන්න අපහසුයි. දැන් ඉදිරියේදී අපි ඊළඟට තියෙන පාඩම තමයි මේ වගේ අවසාන මේ චිත්ත චෛසික සම්ප්‍රයෝගය තියෙන්නේ. එතකොට සිත් 121ත් හොඳට පාඩම් තියෙන්න ඕන අර අපි ඉගෙන ගත්තා නේ ඒක වෙන වෙනම සෝමනස් සහගත සිත්, උපේක්ඛා සහගත සිත්, අසංකාරක සිත්, සසංකාරක සිත්, ඊළඟට මහග්ගත සිත්, ওই විදිහට සිත් වෙනම ඉගෙන ගත්තානේ අපි. අසංකාරක, සසංකාරක, දිට්ඨිගත, සම්පයුත්ත, විප්පයුත්ත ආදී වශයෙන් කොච්චරක් කොච්චරක් ඒව වෙනම හොඳට මතක තියෙන්නට ඕන. චෛසික ධර්ම 52ත් හොඳට මතක තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සංග්‍රහණය සම්ප්‍රයෝගණය කියන එක හොඳට ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඉතින් ඒතර දැන් අන්න දැන් තමන්ට එතකොට අර පෙර තිබුණට වඩා ප්‍රඥාව මොහු කුරා ගිහිල්ලා තියෙන්නේ නේ. එතකොට අර මේව ඇහෙනකොටම මේ ධර්මතාවයන් තේරෙනවා. මේ කියන්නේ චක්කු විඥානය කියලා ඇහෙනකොට දැන් තේරෙනවා මේ සිතක් ගැන මේ දස්සන කෘත්‍ය සිදු කරමින් පහල කරන සිතක් ගැන මේ සාකච්ඡා කරන්න කියලා. ආන් ඒ වගේ ඒ වගේම ස්කන්ධ ගැන අහනකොට දැන් රූප අපි තව රූප ගැන ඉගෙන ගත්තේ නෑ. දැන් ඔය ඇත්තන්ට රූපය ගැන අහනකොට තියෙන්නේ ගැඹුරු අවබෝධයක් නෑ. නමුත් අපි මේවා ඉගෙන ගත්තට පස්සේ රූප 28ක් ගැන ඉගෙන ගන්නවා. ඒතර එතකොට දැන් අද රූප කියලා ඇහෙනකොට Tamanට වැටහෙන දෙයට වඩා රූප කොටාසේ ඉගෙනගෙන රූප කියන වචනය ඇහෙනකොට පුළුල් අවබෝධයක් ලැබෙනවා. ඒතර මේ ප්‍රඥාව කියන්නන්නේ මේ විදිහට නොඑක් ආකාරයන්ගෙන් එකිනෙකාගේ කියන දැනීමට අනුරූපීව උත්සාහයට අනුරූපීව පූර්ව භවයන් තුලත් ඇති කරගෙන තියෙන කුසලයන්ට අනුරූපීව දියුණුවට පත්වන දෙයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි විදර්ශනා වඩලා. අන විදර්ශනා ඥානයක් තුලින් මේක ප්‍රත්‍ය වශයෙන් දැනගන්නකොට ඒ ඥාන ස්ථීර එකක් බවට පත් වෙනවා. තමන් ඒක පවතින ස්වභාවයෙන්ම අවබෝධ කරගන්න. ඒකයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. පවතින ස්වභාවයෙන්ම තත්වාකාරයෙන්ම අවබෝධ කරගන්න මේ ස්කන්ධයන් පිළිබඳව මේ ධාතුන් පිළිබඳව ආයතනයන් පිළිබඳව ඊළඟට පටිච්චසමුප්පාදයන් පිළිබඳව චතුරාර්ය සත්‍යයන් පිළිබඳව සෝවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව මේ එකක් එකක් පාසාම තමන්ට විශාල අවබෝධයක් ලැබෙනවා. ඒ ඔක්කොම සිදු වෙන්නේ මේ ප්‍රඥා කියන චෛතසිකයෙන් තමයි සිදු කරන්නේ. ඒතර අපි තේරුම් ගන්නට ඕන මේ වටිනකමින් වැඩිම එක තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ප්‍රඥාව තමයි ලෝකේ තියෙන වටිනම දේ. ඒකයි පඤ්ඤා නරාණං රතනං කියලා කිව්වේ. මේ මිනිස්සුන්ට තියෙන ලොකුම රත්නයක් කියලා කියනවා ප්‍රඥාව කියන එක. හේතුව තමයි ලෞකික වශයෙන් කෙනෙක්ට දියුණුවටපත් වෙන්නත් ප්‍රඥාව කියන එක උපනිශ්‍රේ වෙනවා. ඒ වගේම කෙනෙක්ට මේ ජාතිය නැති කරන්න, ජරා මරණ ආදී මේ සියලු දුකින් මිදෙන්නත් උපනිශ්‍රේ වෙන්නේ ප්‍රඥාවමයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ අභිධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න Tamanගේ ප්‍රඥාව මුහුකුරා යනවා. Tamanට මේ අනිත් අයට තියෙනවට වඩා මේ ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව, මේ සත්වයා පිළිබඳව, මේ පුනර්භවය පිළිබඳව, මේ කර්මයන්ගේ ඵල විපාකයන් පිළිබඳව සුවිශාරද අවබෝධයක් ලැබෙනවා මේ ප්‍රඥාව තියෙන කෙනාට. ඉතින් ඒ නිසා අපේ උත්සාහයක් දරන්නට ඕන මේ ප්‍රඥාව කියන එක හැම වෙලාවෙම දියුණු වන ආකාරයෙන්ම අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න. ඉතින් ඒ නිසා ප්‍රඥාව කියන එකත් මම හිතනවා අපි දැන් සාකච්ඡා කළා ඇති කියලා. ඒතර දැන් ඒකත් එක්ක අදින් චෛතසික අවසන් වෙනවා. එහෙනම් දැන් චෛතසික 51 දැන් කටපාඩම් ඇතිනේ. මොකද අපි ඒක කීවතාවක් කිව්වා දැන් මුලින් ඉඳලා දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසික ප්‍රකීර්ණක අකුසල සෝබන ඔය ඔක්කොම අපි කිව්වා. එතකොට දැන් ඒව හොඳට මතකයේ තියෙන්නට ඕන අමතක නම් නැවත නැවත ඒවා පොත්පත් කියවලා ඒවා මේ පාඩම් කරගන්නටත් ඕන. ඒතර වටිනාකම තියෙන මේ දේවල් අර ප්‍රායෝගික වශයෙන් හුරු කරන එකනේ. ඒ කියන්නේ හැම වෙලෙම දකින්න ඕන. මේ යම් කිසි සිතක් මේ කරුණාව විදිහට හරි මුදිතාව විදිහට හරි මේකට විරති චෛසික ගැන හරි අප්‍රමාණ චෛසිකයන් හරි ඊළඟට සෝබන සාධාරණ චෛසික ගැන අකුසල චෛසික ගැන මේ ගැන එකක් එකක් ගානේ නැවත නැවත හිතමින් ඒ වගේ තියෙන ආදීනව පක්ෂයේ සලකන්න ඕන අකුසල චෛසික නම් ඊළඟට කුසල චෛස් එක නම් ඒ දේවල් වර්ධනය කරගන්න උත්සාහයක් දරන්න ඕන. ඒ දේවල් වර්ධනය කරගන්න හේතු නැත්නම් උපාය මාර්ගයන් දැනගෙන ඒ දේවල් ආසේවනය කරන්න ඕන නැවත නැවත సంతානය තුල. අන්න එතකොට තමයි Tamanට මේ චෛස් එක ධර්ම ගැන පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ. දැන් අපි කියව දැන් අර පස්ස වගේ චෛස් එක ධර්මයන් අවබෝධ කිරීම එතරම් මේ පහසු නෑ නේ. බොහොම දුරෝබෝධයි මේ දේවල්. මොකද ස්පර්ශය කියන එක අර වස්තුන් ගේ ඇති කරන ගැටීමක් නෙවෙයිනේ අපි එදා කියලා දුන්නේ කර එතන තියෙන මේ නාම ධර්මයන් එක්ක ඇතිවන ගැටීමක් නේ ස්පර්ශය කියලා කියන්නේ. එතන වස්තු දෙකක් අතර තියෙන ගැටීමට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් තමයි මෙතන ස්පර්ශය කියලා කිව්වේ. ඒතොර ඒක පොත්පත් කියවුවටම අවබෝධ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අර නුවණින් යුක්තව කල්පනා කරන්නට ඕන මේ චිත්ත වීතීන් ගැන හිත හිතා ඒ දේවල් අර මේ ඉඳුරන් එක්ක සම්බන්ධ වෙනකොට ඇතිවන ක්‍රියාදාමයන් ගැන හිත හිතා තමන් නුවණින් කල්පනා කරන්නට ඕනේ. ඒතර තමයි අර පොතේ කියලා තියෙන දේ පිළිබඳව තත්වාකාර අවබෝධයක් ලැබෙන්නේ දේවල් නුවණින් යුක්තව සම්මර්ෂණය කරනකොට. ඉතින් ඒ නිසා මේ චෛසික ධර්ම 52ක් අපි දැන් සාකච්ඡා කළා. ඒ කියන්නේ අපි මුලින්ම මේ චෛසික ධර්මයන් ඉගෙන ගත්තේ මතක් කරගන්න. ඒ කියන්නේ අපි රාශි තුනක් ඉගෙන ගත්තා. මුලින්ම අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ සෝබන රාශිය කියලා. ඒතර අන්‍ය සමාන රාශිය තුලින් අපි ඒ චෛසික ධර්මත් කොටස් දෙකකට බෙදුවා. සබ්බචිත්ත සාධාරණ චෛසික සහ ප්‍රකීර්ණක චෛතසික වශයෙන්. ඒතර සබ්බචිත්ත සාධාරණ චෛසික වශයෙන් අපි චෛසික ධර්ම හතක් ඉගෙන ගත්තා. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර. මේවාට සබ්බචිත්ත සාධාරණ කියන නාමයේ යෙදුවේ අන්න 121ක් හෝ 89ක් හෝ මේ හැම සිතක් එක්කම ඒකාන්ත වශයෙන් යෙදෙන නිසා මේවාට සබ්බචිත්ත සාධාරණ කියන චෛසික වශයෙන් නම් ලැබුවා. ප්‍රකීර්ණක චෛසික හැටියට අපි චෛසික ධර්ම හයක් ඉගෙන ගත්තා. විතක්ක, විචාර, අධිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා. ඒතර මේවාට ප්‍රකීර්ණක කියලා කිව්වේ හැම සිතක් එක්කම යෙදෙන්නේ නැහැ. එය සුදුසු පරිදි ඒ ඒ සිත්වල යෙදෙන නිසා තමයි මේවාට ප්‍රකීර්ණක කියන නාමය යෙදුවේ. ඒතර මේ දෙකම එකට එකතු කරලා අපි කිව්ව මේවාට අන්‍ය සමාන චෛතසික කියලා. ඊළඟ අපි ඉගෙන ගත්ත අකුසල් සිත් එක්ක පමණක් යෙදෙන අකුසල චෛතසික 14ක් පිළිබඳව. ඒ කියන්නේ මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්දච්චය, ලෝභය, ditthිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චය, තීනය, මිද්දය, විචිකිච්ඡා කියලා චෛසික ධර්ම 14ක් ඉගෙන ගත්තා. ඒ 14ත් අපි කොටස් වලට බෙදුවා. ඒකෙන් අකුසල සාධාරණ කියලා චෛසික ධර්ම හතරකින් සබ්බා කුසල සාධාරණ කියලා අකුසල්සේ 12ත් එක්කම යෙදෙන චෛසික ධර්ම හතරක් ඉගෙන ගත්තා. මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය කියලා. ඊළඟට ලෝභසිත 8හි පමණක් යෙදෙන චෛසික ධර්ම තුනක් ඉගෙන ගත්ත ලෝභ ත්‍රිකය කියලා. ලෝභය, ditthිය, මානය කියලා. ඒ චෛසික ධර්ම යෙදෙනකොටත් අපි ඉගෙන ගත්තා මේ චෛසික යෙදෙනකොට හැම වෙලාවකම තුනම එකවර යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ එක්කෝ ලෝභයත් නැත්තම් දිට්ඨියත්. එක්කෝ ලෝභයත් මානයත්. කොයි වෙලාවකවත් දිට්ඨියයි මානයයි එක විට යෙදෙන්නේ නැහැ කියලාත් අපි ඉගෙන ගත්තා. ඒතර දිට්ඨිය යෙදෙන්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත්වල විතරයි. දිට්ඨිගත විප්පයුක්ත සිත්වල දිට්ඨිය යෙදෙන්නේ නැහැ කියලාත් අපි එතෙහිදී ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා තවත් චෛසික ධර්ම ওই විදිහට ඉදිරි චෛස් එකත් අපි මේ විදිහට කොටස් වලට බෙදෙමින් ඉගෙන ගත්තා. ඉතින් මේ විදිහට අකුසල් චෛසික 14 මේ අකුසල් සිත් 12 පමණක්මයි යෙදෙන්නේ. ආය වෙන කිසිම සිතක යෙදෙන්නේ නැහැ. يعني ඒකත් අපි සිහිපත් කර ගන්නට ඕන. ඊළඟට අපි ඉගෙන ගත්තා සෝභන චෛසික 25 තුල මුලින්ම ඉගෙන ගත්තේ සබ්බා මුලින්ම අර සියලුම සෝබන සිත්වලයේ දෙන සෝබන සාධාරණ චෛසික ධර්ම 19 අපේ ඉගෙන ගත්තා. ඒ ටික මතකයිනේ සද්ධා සති හිරියොත්ප්ප తත්‍ර මජ්ජත්තතා අලෝභ දෝස කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායොජ්ජුකතා චිත්තජුකතා කියලා 19ක් ඉගෙන ගත්තා. ඒවා සෝබන සිත් සියල්ලෙහිම යෙදෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා විරති චෛසික තුනක් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. ඊළඟට අප්‍රමාණ්‍ය දෙකක් ඉගෙන ගත්තා. කරුණා සහ මුදිතා වශයෙන් අවසානයේට ඉගෙන ගත්තේ ප්‍රඥා චෛතසිකය. ඒතර මෙතන අර කරුණා මුදිතා කියලා දෙකක් විතරක් යෙදුනා. තවත් තියෙනවනේ අර මෙත්තා තියෙනවා උපේක්ෂා තියෙනවා. ඇයි මේ දෙක යෙදුන්නේ නැත්තේ? අන්න මෙත්තා කියන එක යෙදුනා. දැන් මෙත්තා කියන එක නොයෙදුනේ එතන දැන් අපේ චෛතසික ධර්ම ඉගෙන ගන්නකොට තියෙනවා චෛසික ධර්ම අතරින් දැන් తත්‍ර මජ්ජත්තතාව කියලා කියන්නේ උපේක්ෂාවට කියන නම. නේ? එතකොට එතන තියෙන උපේක්ෂාවට කියන නම. එතකොට මෙන්න මේ විදිහේ ඒ චෛසික ධර්ම ඒ අවස්ථා දෙකට ඒ තුල යෙදෙන නිසා ඒ චෛසික ධර්ම හතරම මෙතෙන්ට ගත්තේ නැහැ. මෙතනට ගත්තේ කරුණාව සහ මුදිතා කියන චෛසික ධර්ම දෙක පමණයි. ඒවත් අප්‍රමාණ චෛසික ධර්ම. ඊළඟ ප්‍රඥා චෛසිකය ඒක අර තම තමන්ගේ තියෙන අවබෝධඥාණයට අනුරූපීවයි මේ ප්‍රඥාව කියන එක ක්‍රමයෙන් මුහු කරා යන්නේ කියන එක අපි සිහිපත් කළා. ඉතින් මේකත් එක්ක කොටස් දෙක අවසන් වෙනවා. උතර අපිට ඉතින් පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ චිත්ත චෛසික සම්ප්‍රයෝග කියන එක. උතර ඒක අපි අද සාකච්ඡා කරන්න අපි ලබන සතියේ ඒක සාකච්ඡා කරන්නේ. ඊට පෙර අපේ දැන් සිහිපත් කර ගන්නට ඕන මේ සිත් සහ චෛසික ධර්ම කොට්ටාසයන් දෙක පිළිබඳවම. ඒ කියන්නේ දැන් අපි දැන් මේ චිත්තචෛසික සංග්‍රහණය සහ සම්ප්‍රයෝග ණය තුලදී අපි ඉගෙන ගන්නේ මුලින්ම ඉගෙන ගන්නවා මේ දැන් අපි විතක්කාදී පස්සාදී චෛසික ධර්ම ඉගෙන ගන්න එකින් එක. ඒතකොට මේ මේ චෛසික ධර්මයන් යෙදෙන සිත් ඉගෙන ගන්නවා මුලින්ම. දැන් අපි විතක්කය ගත්තොත් විතක්කයේ සිත් කීයක යෙදෙනවද? සිත් කීයක නොයෙදෙනවද? විචාරය සිත් කීයක යෙදෙනවද? කීයක නොයෙදෙනවද? අන්න ওই විදිහට මුලින්ම ඉගෙන ගන්නවා මේ චෛසික 52 ගැනම ඉගෙන ගන්නවා. ඊළඟට ආයෙත් ඉගෙන ගන්නවා. දැන් එක සිතක් ගත්තාම ඒ සිත තුළ චෛසික ධර්ම කීයක් යෙදෙනවද? ඒ කියන්නේ දැන් යම් අවස්ථාවක අපි හිතමු දැන් සෝමනස් සහගත දිට්ටිගත සම්පයුක්ත අසංකාරික සිත ගත්ත කියලා. ඔන්න ඔය සිතේ චෛසික ධර්ම කීයක් යෙදෙනවද? ඒ මොනවාද? අන්නේ මේ සිත් 121 ේම යෙදෙන චෛසික ධර්මයන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒතර ඒකෙන් උත්සාහයක් දරන්න අපි මුලින්ම ඉගෙන ගත්තා අර ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා. ඒතර මේ හැම වෙලාවකම අපි මේ සිත් සහ චෛතසික ගැන මෙතෙක් ඉගෙන ගත්තේ කොටස් දෙකක් වශයෙන් සිත් විනම ඉගෙන ගත්තා චෛතසික වෙනම ඉගෙන ගත්තා. නමුත් සිත් පහළ වෙනකොටත් එහෙමද? නෑනේ. సంతානය තුල සිත් පහළ වෙනකොට හැම වෙලාවෙම අර ඕනෝන්ගේ දැන් මුලින්ම කියන ඒකුප්පාද එකටමයි උපදින්නේ. චෛතසික ධර්මයන් සිතත් එක්ක එකටමයි උපදින්නේ. ඒක නිරෝධා එකටමයි නිරුද්ධ වෙන්නේ. ඒකා ලම්භන සිත එල්බෙන ආරම්මණය තුනමයි එල්බෙන්නේ. ඒක වත්තුකා සිත ඇසුරු කරන වස්තුවමයි ඇසුරු කරන්නේ කියලා. එතකොට දැන් චෛතසික ධර්ම 52ක් ඉගෙන ගත්තට ওই 52 හැම සිතකම යෙදෙන්නේ නැහැ. දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසික හත නම් හැම සිතකම යෙදෙනවා. එතකොට දැන් මේ චෛසික 52 දැන් ප්‍රකීර්ණක චෛසික ගත්තොත් ප්‍රකීර්ණක චෛසික හැම සිතකම යෙදෙන්නේ නෑ දැන් හිතන්න විතක්කය කියලා හිතන්න. දැන් විතක්කය කියනකොට විතක්කය ගැන අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න සිත් 121 ක්‍රමයට. මොකද විතක්කය කියන්නේ ධානාංගයක් නිසා. ඒතර විතක්කය කියන එක දැන් මම බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න අපි ඊළඟ දවසේ විස්තර කරනවා. දැන් විතක්කය කියන්නේ දැන් හිතන්න පළවෙනි ධානය සිත අරගෙන බලන්න. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමඥානය කියනකොට ඔය සිතේ විතක්කේ තියෙනවා. නේ. නමුත් විචා දෙවෙනි කුසල් මේ ධ්‍යාන සිත එනකොට විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ඥාන. අන්න එතකොට පළවෙනි සිතේ විතක්කේ යෙදුනට දෙවෙනි සිතේ විතක්කේ දෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මේ චෛතසික ධර්ම යෙදෙන ආකාරය අනුව වෙනස් වෙනවා. ඒතර ඒ දේවල් තමයි මේ චෛතසික සංග්‍රහණය සම්ප්‍රයෝගණය තුළදී ඉගෙන ගන්නෙ. ඒකයි අර මම මුලින් සිහිපත් කරේ. එතනට එන්නට අර සිත් පිළිබඳව හොඳ අවබෝධයක් Tamanට තියෙන්නට ඕන. දැන් ඒ සිත් ගැන කියනකොට අපි මුලින්ම ඉගෙන ගත්තා සිත් 121ක්. විස්තීර්ණ ක්‍රමයෙන් සංක්ෂිප්ත ක්‍රමයෙන් සිත් 89ක් ඉගෙන ගත්තා. ඒතර ඒ සිත් අතරින් අපි මුලින්ම ඉගෙන ගත්තේ අකුසල් සිත් 12. ඒ අකුසල් සිත් 12 අපේ තවත් කොටස් තුනකට බෙදුවා ලෝභ මූලික සිත්, දෝෂ මූලික සිත්, මෝහ මූලික සිත් කියලා. ඒ වෙනුවෙන් ලෝභ මූලික සිත් 8ක් ඉගෙන ගත්තා. සෝමනස සහගත දිට්ටිගත සංපයුක්ත සංකාරික සිත සෝමනස සහගත දිට්ටිගත සංපයුක්ත සංකාරික සිත සෝමනස සහගත දිට්ටිගත විප්පයුත්ත සංකාරික සිත සෝමනස සහගත දිට්ටිගත විප්පයුත්ත සසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ටිගත සංපයුක්ත සංකාරික සිත උපේක්ඛා සහගත දිට්ටිගත සංපයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ටිගත විප්පයුත්ත සංකාරික සිත උපේක්ඛා සහගත දිට්ටිගත විප්පයුත්ත සසංකාරික සිත එතකොට මේ සිත එකක් එකක් ගානේ අපි විස්තර කරා ඒව හටගන්න හේතු හටගන්නේ කුමන කුමන අවස්ථාවන් තුළද කියන එක අපේ ඉගෙන ගත්තා. ඒතර දැන් Taman දක්ෂ වෙන්නට ඕන මේ එක සිතක් කියන රියසිත හටගන්නේ මොන අවස්ථාවක් තුළදීද කියලා අවබෝධ කරගන්න. ඒතර Tamanගේ ජීවිතයේ යම් කිසි සිතක් හටගන්නකොට දැන් Taman දන්නවා මේ හටගත්තේ මොන සිතක්ද කියලානේ ලෝභ මූලික වශයෙන් මොන සිතක්ද හටගත්තේ කියන එක ගැන දැන් අවබෝධයක් තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා දෝෂමූලික සිත් දෙකක් දෝමනස සහගත පටිග සම්පයුක්ත සංකාරික සිත දෝමනස සහගත පටිග සම්පයුක්ත සසංකාරික සිත වශයෙන් ඊළඟට මෝහ මූලික සිත් දෙකක් ඉගෙන ගත්තා උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත වශයෙන් ඊළඟට මේ අකුසල් සිත් 12ෙම අපි වෙන වෙනම ඉගෙන ගත්තා ස්වરૂප වශයෙන් ස්වરૂප විභාගයේ මතක ඇතිනේ ඒ කියන්නේ මේ අකුසල් සිත් 12ෙම අසංකාරක සිත් කීයක් තියෙනවද? සසංකාරක සිත් කීයක් තියෙනවද? සෝමනස් සහගත සිත් කීයද? උපේක්ඛා සහගත සිත් කීයද? දෝමනස් සහගත සිත් කීයක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඒතර මේ අකුසල් සිත් 12ෙම සෝමනස් සහගත සිත් නම් තියෙන්නේ 4යි නේ. සෝමනස් සහගත සිත් 4යි තියෙන්නේ. දෝෂ සහගත සිත් 2යි තියෙන්නේ. උපේක්ඛා සහගත සිත් කීයක් තියෙනවද? දැන් ඒක තේරුම් ගන්න අලෝභ මූල සිත්වල තියෙන උපේක්ඛා සහගත සිත් හතරක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ අසං අර ඊට පස්සේ මෝහ මූලික සිත්වල තියෙනවා දෙකක් තියෙනවා නේ. ඒතර ඔක්කොම තියෙනවා එතන හයක් තියෙන උපේක්ඛා සහගත සිත් හයක් තියෙනවා. ඊළඟ අසංකාරික සිත් සසංකාරික සිත් වශයෙන් ගන්නකොටත් ඒ විදිහට අපි හොයලා ගන්න ඕනේ. ඒක ලේසියි. මොකද අසංකාරික නාමයෙන් ගැනෙන සිත් ටික අසංකාරික වශයෙන් එකතු කර ගන්නවා. සසංකාරික වශයෙන් ගන්න ටික සසංකාරික වශයෙන් එකතු කර ගන්නවා. ඒකදී බොහොම ලේසි. ඉතින් අපි ඒක ඔක්කොම එකපාරක් මතක් කරානේ. ඒක ඔක්කොම මතකේ තියෙන්නට ඕන. ඊළඟ අපි ඉගෙන ගත්තේ අහේතුක සිත් 18 පිළිබඳව. ඒ අහේතුක සිත් 18 අපි ඒකත් කොටස් තුනකට බෙදුවා. අකුසල විපාක සිත් 7යි, ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8යි, ඊළඟට අහේතුක ක්‍රියා සිත් 3යි කියලා. එතකොට එතන අකුසල විපාක සිත් 7 කියලා කිව්වේ උපේක්ඛා සහගත චක්කු විඥානය, උපේක්ඛා සහගත සෝත විඥානය, උපේක්ඛා සහගත ගාහන විඥානය, උපේක්ඛා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සහගත සම්තීරණය කියලා හතක් ඉගෙන ගත්තා. ඊළඟට අහේතුක කුසල විපාකසෙත් 8ක් ඉගෙන ගත්තා. ඒ වගේමයි උපේක්ඛා සහගත චක්කු විඥානසිත උපේක්ඛා සහගත සෝත විඥානසිත උපේක්ඛා සහගත ගාහන විඥානසිත උපේක්ඛා සහගත ජීවහා විඥානසිත සුඛ සහගත කාය විඥානි උපේක්ඛා සහගත සම්පටිච්ඡනය උපේක්ඛා සහගත සම්තිරණය සෝමනස සහගත සම්තිරණය කියලා. ඊතර අකුසල විපාකසිත හතේ අහේතුක කුසල විපාකසිත අටේ තියෙන වෙනස තමයි කාය විඥානය අකුසල විපාකයේදී දුක්ඛ සහගතයි කුසල විපාකයේදී සුඛ සහගතය ඊළඟට සම්තීරණ දෙකක් වීම. මේ සෝමනස් සහගත සම්තීරණයක් සහ උපේක්ඛා සහගත සම්තීරණයක් තියෙනවා. කුස අහේතුක කුසල විපාක සිත්වල. ඊළඟට අපි ඉගෙන ගත්තා මේ ඔක්කොම අහේතුක සිත් වුණාට අපේ අහේතුක අකුසල විපාක කියලා නම් කරන්නේ නැහැ කියලා. ඒ අහේතුක අකුසල විපාක කියලා නම් කරන්නේ නැත්තේ සහේතුක අකුසල විපාක කියලා කොටාසයක් නැති නිසා. නමුත් අහේතුක කුසල විපාක කියලා නම් කළේ සහේතුක කුසල විපාක කොටාසයක් අපිට සම්මුඛ වෙන නිසා. ඉතින් ඒකත් මතකයේ තියාගන්නට ඕන. ඊළඟට අපි ඉගෙන ගත්තේ අහේතුක ක්‍රියාසිත තුනක්. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන සිත, සෝමනස්ස සහගත හසිතු පාදය වශයෙන් ඉගෙන ගත්තා. එතකොට අපි මේ සිත් 18ම එකතු කරලා ඒකේ ස්වරූප විභාගයත් ඉගෙන ගත්තා. එතකොට මේකේ උපේක්ෂා සහගත සිත් කොච්චරක් තියනවද? සෝමනස් සහගත සිත් කොච්චරක් තියනවද? දුක්ඛ සහගත සිත් කීයද? සුඛ සහගත සිත් කීයද කියලා අපි ඉගෙන ගත්තානේ. දැන් දුක්ඛ සහගත සිත් නම් එකයි තියෙන්නේ. සුඛ සහගත සිත් එකයි තියෙන්නේ. සෝමනස් සහගත සිත් තුනයිනේ තියෙනයි. සෝමනස් සහගත සම්තිරණයයි. එතන උපේක්ඛා සහගත සම්තිරණයයි සෝමනස් සහගත හසිතුප්පාදයයි. අනිත් ඔක්කොම උපේක්ඛා සහගතයි නේ. උපේක්ඛා සහගත වශයෙන් තියෙනවා ඔක්කොම දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන කියන සිත් හතර හතර අටම උපේක්ඛා සහගතක්. එනට උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා. එනට උපේක්ඛා සහගත සම්තිරණ සිතක් තියෙනවා. අනිත් එක සෝමනස්ස සහගත සම්තිරණ එක අයිති වෙන්නේ සෝමනස්ස සිත් කොටාසයට. ඉතින් ඒවත් අපේ තේරුම් ගන්නට ඕන කරනවා. ඊතර මේ අහේතුක සිත් 18ටයි අකුසල් සිත් 12යි එකතු කළාම අපි ඒ සිත් වලට නමක් කිව්වා අසෝබන සිත් කියලානේ. ඒවා ඒ අශෝබන සිත් 30ක් තියෙනවා. අකුසල් සිත් 12යි, උපේක්ඛා සහගත සිත් 18යි එකතු කළාම ඒ අශෝබන සිත් 30. ඒ 30ත් සරු විභාගයේ වෙනම අපි දැනගෙන ඉන්නට ඕන. ඊළඟට අපි ඉගෙන ගත්තේ කුසල් සිත් පිළිබඳව. ඒතර කුසල සිත් අපි 8ක් ඉගෙන ගත්තා මුලින්මනේ මහා කුසල් සිත් 8ක් වශයෙන්. ඒතර මහා කුසල් සිත් 8 මතක ඇතිනේ. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සංකාරික සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සංකාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සංකාරික සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත් අසංකාරක සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත් සසංකාරක සිත වශයෙන් සිත් 8ක් ඉගෙන ගත්තා. ඊළඟට ඒ සිත් 8ම අපේ තවත් ඉගෙන ගත්තා. ඒ වගේම විපාක සිත් අටකුත් ඉගෙන ගත්තානේ. විපාක සිත් අටත් ඒ වගේම වෙනස වෙන්නේ අර කුසල් සිත කියන තැනට විපාක සිත වශයෙන් එකතු වීම. ඊළඟට ක්‍රියා සිත් අටකුත් ඉගෙන ගත්තා. එතකොට මෙතන තියෙන සෝබන සිත් 24ක් අපි ඉගෙන ගත්තා. එතකොට සෝබන සිත් 24 ස්වරූප විභාගය ලේසියනේ. අපික සෝමනස් සහගත සිත් 12යි නේ 8යි නේ තියෙන්නේ. සෝමනස් සහගත සිත් තියෙනවා 12ක් තියෙනවානේ. ඒ විපාක කුසල සිත් හතරක සෝමනස්සයි ඊළඟට විපාක සිත් 4 සෝමනස්සයි ඊළඟට ක්‍රියා සිත් 4ෙත් සෝමනස්ස සහගත සිත් තියෙන 12ක් තියෙනවා. ඉතින් සෝමනස්ස සහගත සිත් 12යි තියෙන්නේ. උපේක්ඛා සහගත සිත් 12යි තියෙන්නේ. අසංකාරක සිත් 12යි තියෙන්නේ. සසංකාරක සිත් 12යි තියෙන්නේ. ඒක ලේසි ඉගෙන ගන්න. ඊළඟට අපි ඉගෙන ගත්තේ රූපවචර විපාක රූපවචර සිත් ඉගෙන ගත්තා. රූපවචර සිත් ඔක්කොම අපි ඉගෙන ගත්තා. 15ක් ඉගෙන ගත්තා. ඒ රූපවචර සිත් 15ත් කොටස් දෙක තුනකට බෙදුවා. කුසල විපාක ක්‍රියා වශයෙන්. එතකොට එතනත් මතක ඇති අර විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතාය සහිත පටමඥාන සිත, විචාර පීතිසුඛ ඒකග්ගතාය සහිත ဒ ුතිය ඥාන සිත, ඊළඟට පීතිසුඛ ඒකග්ගතාය සහිත තුතිය ධානය සිත, ඊළඟට සුඛ ඒකග්ගතාය සහිත චතුර්ථ ධානය සිත, උපේක්ඛා ඒකග්ගතාය සහිත පංචම ධාන සිත. ඕකම කුසල විපාක ක්‍රියා වශයෙන් බෙදලා සිත් 12 මේ 15ක් දක්වා අපි ඉගෙන ගත්තා. ওই 15 තුල උපේක්ඛා සහගත සිත් තුනයි තියෙන්නේ. ඉතිරි සිත් 12ම සෝමනස්ස සහගතයි. ඒක පැහැදිලිනේ. ඊළඟට අපි ඉගෙන ගත්තේ මේ සිත් 12ක් ඉගෙන ගත්තා. දැන් මෙතන ඉගෙන ගත්තේ රූපවචර සිත් 15 අරූපවචර වශයෙන් සිත් 12ක් ඉගෙන ගත්තා. ඒකත් ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින් සංඥායතනය, නේව සංඥා, නා සංඥායතනය කියලා ඉගෙන ගත්තේ සිත් හතරක්. ඒ හතර කුසල විපාක ක්‍රියා වශයෙන් බෙදුනහමයි සිත් 12ක් බවට පත් වෙන්නේ. ඒතර මේ සිත් 12ම උපේක්ඛා සහගතයි කියලා අපි ඉගෙන ගත්තා. ඒතර මේ රූපවචර කුසල් නේ රූපවචර සිත් 15යි අරූපවචර සිත් 12යි ඔක්කොම එකට එකතු කරාම එතන සිත් 27ක් තියෙනවා. ඒවාට අපි කිව්වා මහග්ගත සිත් කියලා. ඒ මහග්ගත සිත් 27 අපි ඒක එකක් එකක් ගානේ තේරුම් ගන්න. මේ ධ්‍යාන උපදවන්නේ කොහොමද? ඒකේ විපාකය ලැබෙන්නේ කොහොමද? ක්‍රියා වශයෙන් ලැබෙන්නේ කොහොමද? ඒවාට අරමුණු කරගන්නේ මොනවාද කියලා අපි වෙන වෙනම ඉගෙන ගත්තේ දේවලුත් මතකයේ තියෙන්නට උන. ඉතින් ඒවට කියන අපි මහග්ගත සිත් කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ ලෝකෝත්තර සිත් අට පිළිබඳව. ඒ ලෝකෝත්තර සිත් අට කියවේ සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න ඵලසිත ඊළඟට සකදාගාමි මාර්ගසිත ඵලසිත අනාගාමි මාර්ගසිත ඵලසිත, අනාගාමි මාර්ගසිත, ඵලසිත වශයෙන්. ඒතර ඒ 8 අර ධානයන්ගේ බෙදී යෑම තුළ අපි කිව්වා මාර්ගසිත 20ක් සහ ඵලසිත 20ක් වශයෙන් මේක 40ක් බවට පත් වෙනවා කියලා. එතකොට ලෝකෝත්තර සිත් 40ත් එක්ක ලෞකික සිත් එකතු වුණාම 81 අපි ඒවට කීවා 121ක් වශයෙන් විස්තීර්ණ ක්‍රමයෙන් සිත් ඒතර ලෝකෝත්තර සිත් 8යි ලෞකික සිත් 81 එකතු කරාම අපි කිව්වා සංක්ෂිප්ත ණයෙන් සිත් 89 කියලා. ඊළඟට අපි ඒ සිත් 121ේම ස්වරූප විභාගයන් සාකච්ඡා කළා. මේකේ සෝමනස් සහගත සිත් කීයද, උපේක්ඛා සහගත සිත් කීයද, දෝමනස් සහගත සිත් කීයද කියලා. එතකොට මේ සිත් 121ේම තියෙන සෝමනස් සහගත සිත් 62ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් 55ක් තියෙනවා. එතන දුක්ඛ සහගත සිත් එකක් තියෙනවා සුඛ සහගත සිත් එකක් තියෙනවා. ඒතර සුඛ සහගත සිතත් සෝමනස්ස සහගත සිත් එක්ක සම්බන්ධ කරලා කතා කරොත් සෝමනස්ස සහගත සිත් 63යි තියෙන්නේ. ඊළඟට දුක්ඛ සහගත සිත් එකයි තියෙන්නේ. ඊළඟට උපේක්ඛා සහගත සිත් නම් කරා අපි 55ක් හැටියට. ඒ දෙකට අර දුක්ඛ සහගත සිත් එකට අපි තවත් එකතු කරන්නට ඕන අර දෝමනස් සහගත සිත් දෙකක්. ඒතර ඒකත් එක්ක ඔක්කොම උපේක්ඛා සහ මේ දුක්ඛ සහගත සිත් තුනක් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට මේ 121ේම සරු විභාගය අපේ තේරුම් ගන්නට ඕන. ඉතින් අන්න ඒ ටික මේක තව හොඳට දියුණු කරගන්න මේක මේ වේදනා ભેදයෙන් සිත් බෙදෙන විදිහ, ඉන්ද්‍රිය ભેදයෙන් සිත් බෙදෙන විදිහ, භූමි වශයෙන් සිත් බෙදෙන විදිහ මේ ඔක්කොම අපි සාකච්ඡා කළා. ඉතින් මේවා පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණොත් චෛසික ධර්ම ගැනත් නිර්වල අවබෝධයක් තිබුණොත් මේ චිත්ත චෛසික සංප්‍රයෝග සහ සංග්‍රහණය කියන එක තේරුම් ගන්න ගොඩක් පහසුවක් වෙනවා. මොකද එහෙම නොවුනොත් එහෙම අර ඉතිරි ටික තේරුම් ගන්න බොහොම දුරබෝධයි. මොකද මතකයේ තියාගන්න ටිකක් අමාරු වෙනවා. මොකද දැන් අපිට සෝමනස් සහග දැන් මේ සෝමනස් සහග දිට්ටික සම්පයුත් අසංකාරක සිත ගත්තාම ওই සිතේ යෙදෙන චෛසික ධර්ම කොටාසයක් තියෙනවා. හොඳයි. ඉතින් මේ චෛසික ධර්ම වලට වඩා දෙවෙනි සිතේ යෙදෙන චෛසික ධර්ම වෙනස් වෙනවා. එතන මේ සිත් 121කේම චෛසික ධර්ම ගැන මතකයේ තියෙන්නට ඕන. ඒතර ඒක හිතන්න එපා ඒ කොහොමද ඉච්චර ගොඩක් මතක තියාගන්නේ කියලා. ඒක අමාරු නේ. ඒක අර පොඩි ක්‍රමයක් තියෙන්නේ. ඒ ක්‍රමය අපි තේරුම් ගත්තාම මතක තියාගන්න ලේසි. ඒ නිසා තමයි මේ සිත් 121 අර වේදනා බෙහෙදයෙන්, ඉන්ද්‍රිය බෙහෙදයෙන්, ಜಾති බෙහෙදයෙන්, භූමි බෙහෙදයෙන් අර ස්වરૂප විභාගය ගැන හොඳට ඉගෙනගෙන ඒ ටික මතකයේ තියාගෙන මේ චෛස් එක ධර්ම ගැනත් මතකයේ තිබුණ මෙවුවා මේ ප්‍රකේරණික චෛස් එක මේ සබ්බචිත්ත සාධාරණ චෛස් එක මේවා අකුසල චෛස් එක මේක මේ අකුසල චෛස් එක වලිනුත් මේ අකුසල සාධාරණ චෛස් එක මේ ලෝභත්‍රිකය ආදී වශයෙන් මතක තිබුණොත් අන්න ගොඩක් පහසු වෙනවා මේ සම්බන්ධතාවය තේරුම් ගන්නට. ඉතින් අන්න එතකොට Tamanට තේරෙනවා අපි මේ ගත කරන ජීවිතය තුළ මෙන්න මේ වගේ මේ ධර්මතාවයන්ගේ මේ ඔවුනොවුන්ගේ උපකාර මැද්දේ සිදුවන ක්‍රියාකාරීත්වයක් විනා මෙතන අමුතුවෙන් මේ ක්‍රියාවන් නිර්මාණය කරන ක්‍රියාවන් සිදු කරන දුක් විඳින කතාබස් කරන පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ කියන තැනට එනවා. මොකද මේ අභිධර්මයේ තුලින් කෙරෙන මේ එක එක අර මේ නාම රූප ධර්මයන් විශ්ලේෂණය කිරීමක් කරන්නේ. කියන්නේ මේ සත්වයා තුල දැන් ඉදිරියේදී අපි තවත් විදර්ශනාවට යනකොට ඉගෙන ගන්න ලැබෙනවා කෘත්‍ය කියලා කොටාසයක්. මේ ඝන ඝන හතරක් තියෙනවා. ඒ කියන්නේ සන්තති, සමූහ, ආරම්මන, කෘත්‍ය කියලා ඝන හතරක් තියෙනවා. මෙන්න මේ ඝන හතරෙන් තමයි ඔක්කොම ආවරණය කරලා තියෙන්නේ අපේ. මේ සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ලෝකයක් තියෙනවා කියලා මේ ලකෝ මුලා බවක් ඇති කරවලා තියෙන්නේ මේ ඝන හතරෙන් වහලා තියෙන්නේ. මේ වෙන් වෙන්න සිදුවන ක්‍රියාදාමයන් ඒකත්වයෙන් අරගෙන මේ සත්වයා මුලා බවට පත් කරලා තියෙන්නේ. ඒතර මේ අභිධර්මයන් හොඳට ඉගෙනගෙන මේ කාරණාවන්ගේ මේ ක්‍රියාවන් වෙන මේ ඉගෙනගෙන මේක තේරුම් ගන්නකොට අන්න Tamanට තේරෙන මේ ශබ්ද අහනවා කියන්නේ කතාබස් කරනවා කියන්නේ මේ මිනිස්සු මැරෙනවා කියන්නේ මොකද්ද උපදිනවා කියන්නේ මොකක්ද මේ සසර ගමන කියන්නේ මොකද්ද මේ භවය කියන්නේ මොකද්ද කියන එකට හොඳම පිළිතුරක් ලැබෙන්නේ අන්න Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ දේ අවබෝධ කරන්න ලැබෙන්නේ මෙන්න මේ ධර්මතාවයන්ගේ තියෙන සම්බන්ධතාවය තේරුම් ගත්තාම නමුත් අද ලෝකයා තුල තියෙන්නේ ධර්මතාවයන් තේරුම් ගැනීමක් නෙවෙයි. මේ සත්පුද්ගල ප්‍රඥප්තියෙන් අරගෙන වාද විවාද කර ගැනීමක් නේ ලෝකේ තියෙන්නේ. තවත් විදිහකින් ප්‍රපංච ගොඩනගීමක් තියෙන්නේ මේ හිත තුල. හැම වෙලෙම අපි කරන්නේ දකින රූප ගැන, ශබ්ද ගැන, ගන්ධයන් ගැන, රසයන් ගැන, ස්පර්ශයන් ගැන ඊළඟට මනසට දැනෙන අරමුණු පිළිබඳව ප්‍රපංච ගොඩනගා ගන්න කරන්නේ. ඒතර ඒ තුල තමයි මේ ජීවත් වෙන්නේ. ඒතර මේ ඔක්කොම මුලාවක් කියන එක තේරෙන්නේ මේ ධර්මතාවයන් අවබෝධ කරගන්නකොට. ඉතින් ඒකට තමයි පිළිවෙලින් මේ සිත් ගැන උගන්වන්නේ, චෛසික ගැන උගන්වන්නේ, ඒ වගේ සම්ප්‍රයෝගය ගැන උගන්වන්නේ. තව හේතු, කිච්ඡාරම්මන ద్వාර. ඔයදි තව ගොඩාක් තියෙන මේක ඉගෙන ගන්න. ඉතින් ওই විදිහට ගිහිල්ලා දැන් සූවිසි ප්‍රත්‍යයන් දක්වාම යනකොට අන තමන්ට මේ තුල තියෙන මේ රූප, නාම සම්බන්ධතාවය පේන්න පටන් ගන්නවා. ඒතර තථාගතයන් වහන්සේ පෙන්වපු ආවසානික වශයෙන් මේ සත්වයා කියලා කියන්නේ නාම රූප ධර්ම කොට්ටාසයක් පමණක් කියන අවබෝධයට එන්න අන්න ඒ ඥානෙ උපනිශ්‍රේ වෙනවා. ඒක තමයි විදර්ශනා භූමිය බවට පත් වෙන්නේ. ඒතර ඒක පිළිබඳව සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මේ ලෝකේ අහුවෙන්න තියෙන හැමතැනින්ම මිදෙනවා. මේ ලෝකය කියන සත්වයා කියන ප්‍රඥප්ති ඔක්කොම දුර වෙලා යනවා. දැන් අපේ ලෝකය කියනකොට සත්වයා කියනකොට අපිට ලොකු හැඟීමක් ඇති වෙනවා හිතට. මේ ලෝකයක් තියෙනවනේ. සත්වයෙක් ඉන්නවනේ කියලා. ඇත්තටම ලෝකයක් කියලා එකක් තියෙනවද? නෑ ලෝකයක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ වාස්තවික වශයෙන් මේ තියෙන මේ බාහිර වශයෙන් තියෙන ලෝකය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශනේ තියෙන ඊට වඩා ලෝකය කියලා එකක් නැහැනේ. ඒතර තථාගතයන් වහන්සේ ඒකයි ලෝකයත් සත්වයාම කියලා පෙනෙන්නේ. ඒතර ලෝකය තුල තමයි මේ ලෝකය තියෙන්නේත් ලෝකය හටගන්නෙත් ලෝකේ හටගන්න හේතු තියෙන්නෙත් ලෝකේ නිරුද්ධ වෙන්නෙත් ඒකේ මාර්ගය තියෙන්නෙත් මේ ජීවිතය තුළමයි. ඒතර අපි ලෝකයක් තුල ඉපදෙනවත් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතන්න ඕන දැන් අපි මේ ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලැබුවට දැන් අපිට මේක මනුස්ස ලෝකේ වුණාට තිරිසන් සත්තුන්ට මේක තිරිසන් ලෝකේ. പ്രേතය වාසය කරන උන්ට പ്രേත ලෝකේ. ඒතර මේ එක එක ලෝකයක් දැන් මට විශේෂ වෙන ලෝකේ නෙමෙයි ඔය ඇත්තන්ට විශේෂ වෙන්නේ. ඒ මේ ලෝකයේ තුල තියෙන වස්තුන් එකම ආකාරයෙන් සංජානනය කරගන්න බැරි මේ සත්වේන්ට. මේ වස්තු දිහා බලලා ඔවුනොවුන් වාද විවාද කරගන්නේ මේ තියෙන මුලා බව හේතු කරගෙන. මේ අපි දකින රූපේ සත්‍යයක්ද කියලා විමසනකොට ඒක එක්කෝ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද ලස්සන දෙයක්ද කැත දෙයක්ද විරූපී දෙයක්ද නැත් ওই විදිහට වාද විවාද තියෙන ලෝකයේ තුල මේ දකින දේ සත්‍ය නොවන නිසා. මේ සංජානනය කරගන්න එක සංඥාව කියන එක මිරිඟුවක් කියලා දේශනා කරානේ. ඒතර මිරිඟුවක් කියලා කියන්නේ ඇති දෙයක් නෙවෙයි නැති දෙයක්. ඒතර අපි මේ මල් කියලා, හරිය ගස් කියලා, හරිය ගල් කියලා, හරිය පර්වත කියලා, හරිය උයන් පොකුණු මාලිගා, මිනිස්සු, ස්ත්‍රී, පුරුෂයෝ, පැවිද්දෝ ওই විදිහට අපි නම් කරගෙන තියෙන්නේ මේ සම්මුති ටිකක් නම් කරගෙන තියෙන්නේ. මේ ප්‍රඥාප්ත ටිකක් තියෙන්නේ. ඒතර මේවා තුල මෙහෙම කෙනෙක් නැහැ. තියෙන දෙයක් නැහැ. ඒතර ලෝකයේ තුල වස්තු කියලා දෙයක් නැහැ. තියෙන්නේ ක්‍රියාදහම වමනයි තියෙන්නේ. ක්‍රියාපමනයි තියෙන්නේ. ඒතර ඒ ඒ ක්‍රියා නිසා තමයි ඒව ඇසිපිය හෙලන මොහොතක් පාසාම වෙනස් වෙන්නේ. ඒතර අපිට මේ ඒක වස්තුවක් හැටියට පේන්නේ ඒකේ තියෙන අති ශීඝ්‍ර ක්‍රියාකාරීත්වයේ හේතු කොටගෙන තමයි ඒක වස්තුවක් හැටියට පේන්නේ. දැන් ඒක අර නොඑක ආකාරයන් අපි අර උපමා අරගෙන පෙන්වුවේ අර මේ ගිනි පෙනෙල්ලක් අරගෙන කරකවනවා. ඒතර ගිනි පෙනෙල්ලක් අරන් කරකවනකොට අපිට පේනවා ගිනි වලල්ලක් තියෙනවා කියලානේ. දැන් ඈත ඉන්න කෙනෙක්ට පේන්නේ ගිනි බෝලයක්, ගිනි වලල්ලක් තියෙනවා කියලානේ පේන්නේ. නමුත් ඇත්තටම තියෙන්නේ ගිනි පෙනෙල්ල විතරනේ තියෙන්නේ. නමුත් ඕකේ අර තියෙන වේගවත් බව නිසා නැති දෙයක් පේන්න පටන් ගන්නවා. අන්න ওই විදිහට තමයි මේ හැම දෙයක්ම මේ ගස් ගල් පර්වත සත්වයෝ මේ ඔක්කොම නැති දේවල්. නැති දේවල් තියෙනවා වගේ පේන්නනේ මහ භූතයන්ගේ එක ලක්ෂණයකුත් ඕක තමයි. ඉතින් අන්න ওই ටික පෙන්වන්න තමයි මේ අභිධර්මයේ තුලින් උත්සාහයක් දරන්නේ. ඉතින් අපි ඊළඟ සතියේදී මේ සම්ප්‍රයෝගන සංග්‍රහණය ආදී දේවල් ඉදිරියට සාකච්ඡා කරමු. මේ සිත් ගැන, ඡයස් ගැන හොඳට මතකයේ රඳවා ගන්න. එතකොට මේක බොහොම පහසු වෙනවා. ලොකු අවබෝධයක් ලැබෙනවා ජීවිතය ගැන, ලෝකය පිළිබඳව. ඒ වගේම ඉගෙන ගන්න ඉගෙන ගන්න වාරයක් පාසාම අප්‍රමාණ කුසලයක් సంతානය තුල දියුණුවටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරගනිමු මේ ඇති කරගන්න පරමාර්ථ ධර්මතාවයන් ගැන අවබෝධක් ඥානය අපි හැමදෙනාටම මේ ලෝකයේ පිළිබඳව මේ සත්ව පැවැත්ම පිළිබඳව තත්වාකාර අවබෝධයක් ඇති කරගෙන මේ ලෝකයේ තියෙන කිසිම වස්තුවක් සමග ඇලීමක් ගැටීමක් නැති වේ සියල්ල ඉක්මවා පවත්නා ස්වභාවයේ තත්වාකාරයෙන්ම අවබෝධ කරගෙන මේ ජාත්‍ය ආදී සියලු දුකින් මිදීම පිණිසත් තම තමා විසින් ප්‍රාර්ථනීය උභෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිසත් මේ ඇති කරගන්නා අවබෝධඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.